ඔබ වහන්සේගේ ප්‍රශ්නය එළියට ගිය විඥාණයකට සාපේක්ෂව වෙන විඥානයක් ඇතුල් වෙනකන් ඒ විඥානේ නැවතනවා. දැන් ඔබ වහන්සේගේ ෆෝන් එක. ඔබ වහන්සේගේ ෆෝන් එකේ SIM එක ගලවනවා. SIM එක ගලවනවා. ගලවලා ඔබ වහන්සේගේ ෆෝන් එකට වෙන SIM එකක් දානවා. ඔබ වහන්සේට එන කෝල් එනවාද? ඒතර ඔබ වහන්සේට එන කෝල් ගන්න ඕන ඔබ වහන්සේට. ඔබ වහන්සේට එන කෝල් ටික ඔබ වහන්සේට නැවත ආන්සර් කරන්න. ඒතර ඔබ වහන්සේ දාන්න ඕනේ මොන සිම් එකද? අර සිම් එකම දාන්න. එතකොට ඒ සිම් එක දැම්මාම ඔබ වහන්සේගේ ඇතුලේ අර කන්ටැක්ට් වල තිබිච්ච නම්බර්ස් ඔක්කොම ඔබ වහන්සේ ගත්තේ නැ නිකම්ම පෙන්නනවා. අරක දාපු ගමන් පෙන්නනවා. එහෙනම් ඔබ වහන්සේගේ ෆෝන් එකට සිම් එකට අතර මොකද්ද සම්බන්ධයක් තිබුණා නේද? අන්න ඒ වගේ අපේ විඥාණයටත් මේ කයටත් ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ විඥාණය කය තුල තිබිලා දැක්කාය, හැව්වාය, කතා කළාය, සිතුවාය, කල්පනා කළාය, ඇසුරුණාය, අසවලට බැන්නාය, මෙසුලට ප්‍රශංසා කළාය කියලා අර සම්පූර්ණ සලායතන ක්‍රියාදාමයත් එක්ක ඒ තොරතුරු සෝත ප්‍රසාදේ, චක්කු ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, ගහන ප්‍රසාදේ, පොට්ටබ්බ ප්‍රසාදේ, මනෝ සංචේත ප්‍රසාදේ ඥානවල හැමතැන සෛල හැම එකෙම හැම ඥානයකම එක තැම්පත් වෙනවා. එතකොට මේ විඥාණය එළියට පැන්නට රැස්ටල් බොඩි එක එළියට යන මනෝක එළියට යනවා වගේ මේක එළියට පැන්නට ඒ විඥාණයත් එක්ක මෙයාගේ තොරතුරුත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. බැරි වෙලාවත් මෙයාව ඇක්ටිව් කළොත් ඒකම තමයි නැවත ඇතුල් වෙන්නේ වෙන එකට එන්න බෑ. වෙන සිම් එකක් ගැව්වට අර කන්ටැක්ට් එක එන්නේ ඇයි අර විඥානයේ තියෙන DNA එකට සාපේක්ෂව විඥානයේ DNA එකක් තියෙනවා. තොරතුරු තියෙනවානේ. තොරතුරුනේ DNA කියන්නේ. DNA RNA කියලා කියන්නේ මොකද්ද? තොරතුරුනේ ඥානවල එකතුවක්නේ. එතකොට මේ විඥානේ මුළු සංසාර ඔක්කොම තොරතුරු තියෙනවා නම් DNA එකක් මේක. එතකොට මේ DNA එකට වෙන DNA එකක් මැච් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම අදවත පම් කරලා පණ ආවොත් එන්නේ අර විඥානේ ඇතුළු වෙච්ච නිසා මිසක් වෙන එකක් ඇතුළු වෙච්ච නිසා නෙමෙයි. හැබැයි වෙන විඥානට ඇතුළු වෙන්න පුළුවන්. ඒ ඇතුළු වෙච්ච නිසා තමයි සමහර කට්ටිය මේ ශ්ලෝක කියනවා. මේ මිනිස්සු හොඳට මේ මිනිස්සු දන්න ශ්ලෝකයක් නෑ බලනකොට මැරිච්ච කෙනේ ශ්ලෝක දන්නවා එයා ඇතුල් වෙලා විඥානයක් ඇතුල් වෙන්න පුළුවන් හැබැයි මනෝ කයෙන් ඇතුල් වෙන්නේ අරකින විඥානය වෙනම ඇතුල් වෙන්න බෑ ඒ නිසා තමයි යක්කු පෙරේතෝ ගාලා දෙයි කපල එලවනකොට විඥානය යන්නේ අර ඇස්තල් ටික තමයි යන්නේ මනෝ කය ටික යන්නේ විඥානය යන්නේ විඥානයේ දෙයි කපන්න බෑ එයා මිය පරලොව යනකොට ශක්තිය 75ක් අයින් වුණාම 125න් අර විඥානේ රැඳෙන්න බෑ. එතකොට කය විසින් ඒ විඥානේ නිදාස් කරනවා. එතකොට විඥානේ නිකුත් වෙලා යනවා. නැවත එයාව ඇතුල් කෙරුවොත් ඒ කියන්නේ මොනවාරි තෙරපි එකක් දීලා හදවතට ලොකු ප්‍රෙෂර් එකක් දීලා නැවත එයාව පණ ගන්නවොත් එතකොටත් ඇතුල් වෙන්නේ අර විඥානේ තමයි. ඇස්ට්‍රල් බොඩි ඇතුල් වෙන්න පුළුවන්. විඥාන දෙකක් ඇතුල් වෙන්න බෑ. විඥාන දෙකක් වෙනවා. ඇමීබාව කතාවක් මිනිසයාට නැහැ. විඥාන දෙකක් ඇතුළේ එක්කෙනෙක් ලතින් වලින් කතා කරනවා එක්කෙනෙක් සිංහලෙන් කතා එහෙම නැහැ. එහෙම කතා කරනවා නම් සිංහලෙන් කතා කරන එක විඥාණය ලතින් වලින් කතා කරන එක වෙනම ආත්මයක්. වෙනම ආත්මයක්. ඒකට කියන පෙරේත භූත ආත්මයක්. එතකොට එයාව අපි තොইল ගාලා එලවන්න පුළුවන්. හැබැයි විඥාණයට තොইল කපන්න නෑ. ඒක වෙනම දෙයක්. ඒකනේ තොইল වලින් එලවන්නේ යාව. අයින් කරාම එයා සාමාන්‍ය විදිහට කතා කරනවා. හැබැයි විඥාණයට මොකවත් කරන්න බෑ. එතකොට මේ පෙරේත භූත විඥානද නෑ නෑ නෑ. විඥාන නෙමෙයි ඒවා ආත්ම. අපි කියන්නේ පෙරේත ආත්ම කියලා. පෙරේත ආත්මයක් රෙන්ගලන්නේ කිරියත්තර කියලා පෙරේත ආත්මයක්. ඒක ඇස්ට්‍රල් බොඩි එකක්. ඇස්ට්‍රල්. ඒකට කියනවා මනෝකය. ඒ මනෝකය ඇතුළේ ඒ වාගේ ඇවිදිනවා. කිරියත්තට ඇවිද ගන්න බෑ. නිකන් ඩාන්ස් කරනවා වගේ බලනකොට හොඳ ඩාන්සර් කෙනෙක් මැරිලා. ඌරු ඇතුළේලා තියෙන නිකන් මූන් වෝක් එකෙන් යන්නේ කිරියත්ත. අපි කවම කවදා කිරියත්ත මූන් වෝක් ගියේ නෑනේ කියලා. නිකන් මයිකල් ජැක්සන් වගේ නිකන් මොනාර ගන්නකොට නිකන් අත ගස්සලලු ගන්නෙ. බලන කිරියත මොකක් කිරියතර බලනකොට ඒ වගේ හොඳ නටන නටන ශිල්පියෙක් මැරිල ඇක්සිඩන්ට් එකක් කළා. ඒ පෙරේත ආත්මය කිරියත්තගේ අඟේ රිංගලා. මෙතන මේ විඥානය තියෙද්දි කොහොමද ස්ටර්ලින් විඥානය කියන එක මේ කයේ ක්‍රියාකරන ප්‍රධාන එන්ජිම. එන්ජිමට ස්පෙයා පාර්ට්ස් දාන්න පුළුවන් ඒක ස්ටිකර් අලවනවා ඩෙකොරේෂන් කරනවා ලයිට් දානවා සයිලන්සරේ පොඩි කැලක් කමනවා රිද්ම් එක වෙනස් කරලා වෙන විදිහට සබ් දෙනවා ඒ වගේ පිටින්ස් ඕන තරම් තියෙන අර ඇස්ට්‍රල් කියලා කියන පිටින් එකක් ඕනම වෙලාවක තොইলයක් කපලා මේ දෙකෙදි 21ක් කපුවම පිටින් එක ගැලවෙනවා පිටින් එක ගන්න බෑ එන්ජිම ගලවන්න බෑ ගැලවෙත් ස්ටාර්ට් වෙන්නේ නැහැ මම කිව්වේ සෝනන්ස මේ අහන්නේ මේ අර දැන් අපේ විඥානේ තියනවානේ මේ කයේ මනෝකයක් ඇතුල් වෙන්න පුළුවන්. අදයි විඥානය එළියට ගිය දැන් දැන් කියනකෝ දැන් අපේ විඥානයේ තියෙද්දී පෙරේත ආත්මයක් ඇතුල් වුණා. ඒක විඥානයක් නම් මගේ බෙල්ල කැපුවාම මගේ විඥානේ ගියාම ඒ විඥානේ මං ආයෙ නැගිටලා කතා කරන්න එපා. එහෙම වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඇවිල්ලා තියෙන විඥානයක් නෙමෙයි ආත්මයක්. එනර්ජි පාටිකල් එකක්. ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂය නඩත් වෙන්නේ මේ විඥානයෙන්. මේ විඥානය. එයාට බඩගිනි හැදෙනකොට එයාට කන්න බෑ. මේ විඥාණයෙන් තමයි කන්නේ. හැබැයි කවවන්නේ අරයා. පාංගඩි 25ක් කනවා. ඇත්තටම කිරි අතර පාංගඩි 25ක් කන්න බෑ. කන්නේ කවුද අර පෙරේත ආත්මය. හැබැයි ඒක අරගෙන කවවන්නේ මේ විඥාණයෙන්. කඩන්නේ ඔදි වලට පොඟවන්නේ ඔක්කොම මේ විඥානය. හැබැයි කන්නේ අරයා. ඇස්ට්‍රල් එක එයාගේ ක්‍රියාකාරීත්වය මෙයාගේ. ඒ ආත්මය කොහොමද සම්බන්ධ මේ විඤ්ඤාණය යටපත් කරවන්නේ? පුළුවන්. ආන්දර වට ටිකක් ගේන්න. දැන් ඔබ වහන්සේ ගේන්නේ. දැන් මගේ ආත්මික ඔබ වහන්සේ නඩත් වෙන්නේ. හ්ම්. ඒතර ඔබ වහන්සේ මේ ඊට උදේ වැඩ එන්න මං ගිහිල්ලා කරගලා එන්න. හොඳමයි සානද මේ ඉන්නේ. අඬන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. ඔබ වහන්සේ කියනනම් මම වැඩ සිටින්න. ඔව් ඉන්නේ. මගේ ආත්මික පාලනය උනේ. ඉතින් මේ වචනක මෙච්චර පාලනය නයි ශක්ති විශේෂය. ඒක ශක්තියක් නේ. මගේ වචනේ ශක්තියක් නම් ඒකට උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා නම් ඉල්ලන දේ ගෙනල්ලා දෙනවා නම් ඒ කියන දේ උනාසේ තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙයි. ඒකට ක්‍රියාත්මක වෙන්න බැරි. අර ශක්ති විශේෂයේ මොනවද කම්පණය කරන්නේ? ඒ තරංගේ මේ අමුණ ගන්න විඤ්ඤාණ අරන් දන්නෝනේ ඒක ඕනෙ විදිහට කරනවා. ඒකට එහෙම කරන්න පුළුවන්. ශක්ති විශේෂයක්. සෝතාපන්න වුණා කියලා නෑ ආර්යවරුන්ටත් පෙරේතයා රින්ගනවා. ඒ නිසා මම ආර්ය කෙනෙක්, මම සෝතාපන්න කෙනෙක් කියලා ඒම වෙරෙන්න බෑ. ඒ ඇස්ට්‍රල් වලට ඕනම කෙනෙකුට රින්ගන්න පුළුවන්. පෙරේත යන්ට කරදර කරලා නැත්නම්, පෙරේතයන්ට හිංසා කරලා නැත්නම්, පෙරේතයන්ගේ ශක්ති විශේෂයේ වාගේ දහස් ගානක විතර ශක්තිය වැඩි විඥානයක් තිබුණොත් අයිය විඥානයක් තිබුණොත් ඒගොල්ලන්ට විතරල ඇතුල් වෙන්න බැරි. ඒගොල්ලන්ට විතර ඇතුල් වෙන්න බැරි. ඒගොල්ලෝ ඉන්න සීමාවටත් ඇතුල් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඇතුල් වෙනවා. පෙරේතයන් ඇතුල් වෙන්න ඕනේ නව දොරෙන්. එහෙම නැත්නම් ප්‍රධාන බලනාරවල අග්ගිස්ස වලින්. එතකොට මේ ඇඟිලි තුඩු වල ඔක්කොම තින්නේ නාරවල අග්ගිස්ස. බුදේ තින්නේ නාරය අග්ගිස්ස. ඇස්වල කන්වල ඔක්කොම තියෙන නාරවල අග්ගිස්ස. මේ ඇඟිලි තුඩු වල කෙරවල ඔක්කොම නාරවල අග්ගිස්ස. මේ අග්ගිස්ස වලින් යට රින් ගන්න පුළුවන්. ශක්ති විශේෂයක් නේ. ඒක නිතරම විශේෂ ශක්තිය හදින තැන්නේ. මේ ඇඟිලි තුඩු වල ශක්තිය අදිනවා නිතරම. ඒ නිසා ඒ අදින එකත් එක්ක අර ඇදිලා යන්න පුළුවන් ඇතුළට. එහෙම තමයි ඇතුළට වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ. දැන් වතුර බෝතලය අපට ලීටර් 1000 මේ මිලිලීටර් 1000ක් අවු වෙනවා. මිලිලීටර් 1000ක් වතුර බෝතලයට අවු වෙනවා. 1 ලීටර් බෝතලයක්. මිලිලීටර් 10ම වතුර බෝතලයට දැම්මාම දැන් වතුර බෝතලය තිල්ලානේ. දැන් තව ලීටර් 20ක් කර 30ක් කර වන්දන දුන්න දාන්න පුළුවන්. ඒ මොළු අර ශක්තිය වැඩි කෙනාට පෙරේත රින්ගනවා කියන එක. ඒක ඇතුළේ රින්ගන්න බෑ අර පීඩනේ වැඩි. අර ශක්තිය ධාරිතාව වැඩි. ඒ නිසා යාට රින්ග ගන්න බෑ. ඒ නිසා එළියට එළියට විසිකෙනවා. ඒතකොට යන්න බෑ. දුර්වල කෙනෙකුට තමයි රින්ගන්නේ. දැන් බලන්න පෙරේත ආරුඩ වෙන ඔක්කොම දුර්වල අයනේ. සිතින් කයෙන් දුර්වලයි. මානසිකත්වය හරි දුර්වලයි. හරියට රවට්ටන්න පුළුවන්. හරියට කැළඹෙනවා. පොඩි දෙයකට කම්පා වෙනවා. ඒ මහයට තමයි රින්ගන්නේ. මනසින් ශක්තිමත් අයට කොහොමද අට සමාපatti පදෝච කට්ටියට රින්ගන්නේ නැහැ. එහෙම රින්ගල මම දැකලා නැහැ. රින්ගන්නේ. ඒ සීමාවටවත් එන්න බයයි.